එතකොට මේ චෛතසිකයෙන් කරන්නේ අකුසලයෙන් සිත මුදවලා කුසලයට නැඹුරු කිරීම. ඒ කුසලයට නැඹුරු කරනවා කියන එකෙන් තේ අදහස් වෙන්නේ අපි ඉන්න මානසික තත්ත්වෙන් හාත්පසින් වෙනත් අරමුණකට අපි යොමු කරනවා කියන එක නෙමෙයි. අපි ඉන්නේ ඒ අරමුණේමයි. නමුත් ඒ අරමුණ හේතු කොටගෙන අකුසල් සිත් පහළ වෙනවා වෙනුවට කුසල් සිත් උපදවා ගන්නට අපිට සිහිය උපකාර අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අම්මා කෙනෙක් කෑම උයනොයි කියලා. දැන් කෑම උයනකොට ඒ ආහාර පානවල රස පිළිබඳව, ಗುಣ පිළිබඳව, ඒවායින් ඒ උයන පිහනකොට ඇතිවෙන සුගන්ධය පිළිබඳව, ඊළඟට ආහාර සකස් කිරීමේ තමන්ගේ කෞශල්‍ය පිළිබඳව ඒ ආහාරය භුක්ති විඳලා අනිත් අය සතුටු වෙන ආකාරය පිළිබඳව මේවා ගැන හිතමින් ආහාර පාන සකස් කරනකොට ඒ මෑණියන්ගේ සිත තුළ තෘෂ්ණා මූලික චිත්ත පරම්පරාවක් තමයි ජනිත වෙන්නේ. ඊළඟට අපි හිතමු අපිට මේ ගෙදරින් එළියට යා ගන්න විදිහක් නැහැ. පොයේ දවසකටවත් පන්සලට යා ගන්න විදිහක් නැහැ. මේ කුස්සියට වෙලා උයනවා, බත් තම්බනවා, ඉතින් මේ දැලි කුණු තවරගෙන කුස්සියටම වෙලා අපි ඉන්න ඕන හැමදාම උයන්න ඕන මේක ඉවරයක් වෙන වැඩක් නෙමෙයි කියලා එහෙම නොසතුටින් ඒ කටයුත්ත කරනවා නම් නිරන්තරයෙන් දේශමූලික සිත් පරම්පරාවක් ජනිත දැන් එතකොට ඒ පිළිබඳව සතුටින් ක්‍රියා කරනකොට නොදැනුවත්වම ලෝභ මූලික සිත් ඇති වෙන්නට පුළුවන් නොසතුටින් ක්‍රියාත්මක වෙනකොට ද්වේෂ මූලික සිත් ක්‍රියාත්මක වෙන්නට පුළුවන් දැන් මේ ආහාර පාන සැකසීම කියන කාර්ය පිළිබඳව අපට සිහියෙන් නුවණින් කටයුතු කරන්න පුළුවන් නම් ලෝභ සිත් ඇති වෙන්නෙත් නැතිව ද්වේෂ සිත් ඇති වෙන්නෙත් නැතුව ඒ කරන කාර්යම කුසල් සිත් ජනිත වෙන ආකාරයෙන් සිද්ධ කරන්නට පුළුවන්. ඒ කොහොමද? අර හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව, ඇලෙන්නෙත් නැතිව, ගැටෙන්නෙත් නැතුව. හැඟීම් වලට වහල් වෙනවා කියලා කියන්නේ අපේ මනසේ ප්‍රබලවම මතුවෙන හැඟීම් දෙක තමයි ඇලීම සහ ගැටීම. ඇයිද ඇලීම් ගැටීම් මතුවෙන්නේ? සිත ප්‍රඥාවෙන් යුක්ත නැති නිසා. සිහි නුවණ අවදි වෙලා නැති නිසා. සිහි නුවණ අවදි වුණා නම් එය හඳුන්වනවා යෝනිසෝ මනසිකාරයයි. එහෙම නැත්නම් සති සම්පජාඤ්ඤය. යෝනිසෝ මනසිකාරය හේවත් සති සම්පජාඤ්ඤය නැතිතන අසිහියෙන් මුලාවෙන් තමයි දේවල් දිහා බලන්නේ. එහෙම බලනකොට එහෙම දකිනකොට කලින් ඒවා පිළිබඳව හිතලා කල්පනා කරලා තියෙන පූර්ව උපාදානයන්. එහෙම නැත්නම් අනාගතයේ සිදුවිය හැකි දේවල් පිළිබඳව සිතන අනාගත උපකල්පනයන්. එහෙමත් නැත්නම් ඒ මොහොතේ ඇති වෙන ඇලීම් ගැටීම් ආදී හැඟීම් වලට වහල් වෙලා තමයි කටයුතු කරන්නේ. දැන් එතකොට එතන ඒ මෑණියන් ආහාර පාන ටික සකසන වැඩේ නවත්තලා ගිහිල්ලා භාවනා කරනවා නෙමෙයි. ඒ ආහාර පාන සැකසීමම සිහියෙන් සහ නුවණින් කරනකොට පූර්ණ අවධානය යොමු කරගන්නට පුළුවන් අර කරන කාර්යයට. අවධානය යොමු කරනකොට දැන් ව්‍යංජන සකස් කරන්නට එළවලු කපනවා නම් එහෙම නැත්නම් මැල්ලුම් ලියනවා නම් සිහියෙන් තොරව ඒ කටයුත්ත කළොත් සමහර වෙලාවට ඇඟිලි කැපෙනවා ඒකෙන් Tamanට හානි වෙනවා. සිහියෙන් තොරව ඒ කටයුත්ත කරනවා නම් සමහර විට Tamanගේ අසිහිය නිසා අර මැල්ලුම් ලියනකොට ඇඟිල්ලත් ලියවෙන්නට පුළුවන්. එළවලු කපනකොට අතේ ඇඟිල්ල නියපොත්ත කැපෙන්න පුළුවන්, තැලෙන්න පුළුවන්. ඇයි? ඒක ගැන පූර්ණ අවධානය යොමු කරලා නැහැ. ඒ ක්‍රියාව කරනවා. නමුත් අවධානය තියෙන්නේ වෙනත් කාරණයක්. මේ සතිපට්ඨානය පුහුණු කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණයක් තමයි කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. එතකොට කායේ කායානුපස්සී. කායානුපස්සී විහෙරති කියලා නෙමෙයි දේශනා කරන්නේ කායේ කායානුපස්සී විහෙරති. ඒ මොකද? කයෙහි කය අනුව බලමින් වාසය කරනවා කියලා තමයි ඒක සිංහලට පරිවර්තනය. එතකොට මොකද්ද මේ කියන්නේ? කය කෙරෙහි සිහිය පිහිටුවාගෙන තමයි කය අනුව බලන්නේ. මේක ඉතාමත්ම වැදගත් කාරණයක්. දැන් සමහර වෙලාවට අපි බුද්ධ වන්දනාවන් කරනවා දැන් තෙරුවන් ගුණ සිහිපත් කරමින් වන්දනා කරනවා සජ්ජායනා කරනවා නමුත් මනස තියෙන වෙන දිහාට මල් පූජා කරන ගාතාව කියනවා කියලා මල් පූජා කරලා තියෙනවා හැබැයි අපි දන්නේ නැහැ මල් පූජා කරන ගාතාව කිව්වද නැද්ද කියලා. එයි ඒ කෙරෙහි සිහිය නැහැ. සිහිය පිහිටවාගෙන නැහැ. වෙනත් කාරණයක් ගැන තමයි අවධානය තියෙන්නේ. ඒතර ගාතාව කියවිලා තියෙනවා ගාතාව කිව්වද නැද්ද කියලා දන්නේ නැත්තේ ඇයි? ඒ කියන කාරණේ ගැන සිහිය පිහිටුවාගෙන නැහැ. එතකොට තෙරුවන් වැන්දට ඒ වඳින තැන වඳින කාරණේ ගැන සිහිය පිහිටුවාගෙන නැහැ. දැන් සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කය ගැන සිතන්නට නම් කය කෙරෙහි සිහිය පිහිටුවාගෙන තමයි කය ගැන අවධානය යොමු කරන්නේ. එතකොටයි කය ගැන નિවරදිව දැනගන්න පුළුවන්. සිත පිළිබඳව විමසා බලනවා නම් සිත කෙරෙහි සිහිය පිහිටුවාගෙන තමයි සිත අනුව විමසා බලන්නේ. වේදනාව පිළිබඳව සිතා බලනවා නම් වේදනාව කෙරෙහි සිත පිහිටුවාගෙන තමයි වේදනාව අනුව බලන්නේ. මනෝභාවයන් පිළිබඳව විමසා බලනවා නම් මේ මනෝභාවයන් කෙරෙහි සිහිය පිහිටුවාගෙනයි මනෝභාවයන් අනුව බලන්නේ. අන්න ඒ විදිහට අපි එළවලු ටිකක් කපනවා නම් ඒ එළවලු ටික කපනවා කියන ඒ ක්‍රියාව ගැන එළවලු ටික ගැන අත් දෙක ගැන ආයුධය ගැන ඒ ආයුධයේ හසුරවන ආකාරය ගැන ඒ කෙරෙහි සිහිය පිහිටුවාගෙන ඒ කටයුත්ත කරන්න පුළුවන් නම් අත කැපෙන්න ඇඟිලි කැපෙන්න නියපොතු තැලෙන්න එහෙම අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. එහෙම වෙන්නම කුමක් නිසාද වැඩේ කරනවා අවධානය වෙන දිහාට. දැන් ඔය සමහර වෙලාවට අර මැෂින් වලින් ලී යතු ගන්න ඉරන ඒ වගේ අය සමහර වෙලාවට වෙනත් කල්පනාවකින් වෙනත් ආවේගයකින් වෙනත් මනෝභාවයක් එක්කලා ඒ කටයුත්ත කරනවා අන්තිමට අතත් ඇදිලා ගිහිල්ලා අත කඩලා යනවා කැපිලා යනවා ඇයි මේ ඒ කෙරෙහි નિවරදිව සිහිය පිහිටුවාගෙන නැහැ ඒ නිසා සතිපට්ඨානය හරියට පුහුණු කළොත් අපට දෛනික ජීවිතේ කරන කියන හැම වැඩකින්ම අනතුරක් සිද්ධ නොවි පවත්වා ගන්නට පුළුවන්